අද පැයක් පමණ කාලයක් ඔබ අප ඊටම අගනා ධර්ම දේශනාවකට ඇහුම්කන් දුන්නා. අපි මුලින්ම ඒ ධර්ම දේශකයන්න් වහන්සේට සුබ පතමින් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. වෙනද වගේම ඔබතුමා ඔබතුමන්ලාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා පෑනක් සහ කඩදාසියක් ළඟ තියාගන්නට විශේෂ නිවේදන සටහන් කර ගැනීමට අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට දැනටම ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න හොඳ ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා අපේ නායක හඳුරන්නේ මේ පසුගිය දවස්වල තිබිච්ච බුදු රැස් කියලා හඳුන්වපු සමහරු මේ ආලෝක ධාරාවක් බුද්ධ ප්‍රතිමාවෙන් නික්මිච්ච එක ගැන කරුණු ටිකක් පැහැදිලි කරන්න අවසරයි අපේ හඳුරන් වහන්සේ අගෝස්තු දෙවෙනිදා ජනමාධ්‍ය මගින් ඒ වගේම මහජනතාව අතර මහත්සේ කතාබහට ලක් වුණා මේ බුද්ධ ප්‍රතිමා වහන්සේලාගෙන් රශ්මි ධාරාවක් නිකුත් වෙනවා කියලා. ඒ වගේම අපි දැක්ගත්තා මහ ජනතාව බොහෝසේ විහාරස්ථානට යනවා. ඒ වගේම බුද්ධ ප්‍රතිමා වහන්සේලා අපිස රැඳී සිට මේ නර්මනවා. ඇතරම මේ පිළිබඳව ගෞරවනීය මහා සංඝරත්නය ඒ වගේම නොයෙකුත් විද්වතුන් අදහස් ප්‍රකාශ කළා. අපගේ අතිපෝජනීය නායනී අරිය ධම්ම ස්වාමීන් වහන්සේගේ අදහස් පිළිබඳ අපි දැනගන්න කැමතියි. අපේ හන්තරනේ වෙලාවේ හැටියට මේ සම්බන්ධය ඔබ වහන්සේ කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන හැටියට මමත් ආරාධනා කරනවා. දේරුවන් සරණයි. තුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් දවසක මනුලව උත්පත්තිය සඳහා ප්‍රතිසන්දි ගන්නා ලද්දසේක් නම් එදා සිට බුද්ධ පරිනිර්වාණයෙන් පසු යම් දවසක ධාතු අන්තර්ධානයේ සිදුවන්නේ නම් ඒ තෙක් මේ කාලයට කියන බුද්ධෝත්පාද කාලය කියලා. මේ බුද්ධෝත්පාද කාලය ආශ්චර්ය අද්භූත කරුණ රාශියකින් පිරුණු කාලයක්. එනිසාම සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රී මුකයේම දේශනා කළා තියෙනවා අච්චරිය පුද්ගලෝ භික්කවේ ලෝකේ uppajjamano uppajjati කියලා. මහණෙනි ලෝකත හිතසුව පිණිස ආශ්චර්ය පුද්ගලයෙක් උපදිනවා. ඒ කවුද? තථාගතෝ අරහන් සම්මා සම්බුද්ධෝ තථාගතෝ අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එහි සාධකයක් හැටියට අපට කියන්නට පුළුවන් ඒ බුද්ධෝත්පාද කාලයේ කාගේවත් අදිෂ්ඨානයක් නොමැතිව කාගේවත් විධානයක් නොමැතිව සිදුවෙන සිදුවීමක් තියෙනවා ධර්ම නියාමයේ කියලා. මේ ධර්ම නියාමය මහා පුණ්‍යවන්තයන් උදෙසා සිදුවෙන දෙයක්. නිදසුනක් වශයෙන් කියනවා නම් ඒ තථාගතයන් වහන්සේ පස්තිම භවයේ ප්‍රතිසන්දි ගැනීම උත්පත්ති මංගල්‍ය, බුද්ධත්ව මංගල්‍ය, ධම්මචක්කප්පවත්තන මංගල්‍ය, කාය සංස්කාර වස්සජනීය, පරිනිර්වාණ මංගල්‍ය කියන අවස්ථාවන්හිදී දස දහසක් ලෝක ධාතු වල අසීමිත ආශ්චර්යජනක ප්‍රාත්‍යහාරයෙන් සිද්ධ වුණා. එවැගේම බුද්ධ පරිනිර්වාණයෙන් පසුවත් ඒ ධාතු අන්තර්ධානය දක්වා නොයෙකුත් ආශ්චර්ය දේවල් සිදුවීම එසේම සිදු වෙනවා. එනිසා ඒක බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය 이르දිය වගේම බුද්ධ විශේෂ හැටියට හඳුන්වනවා. ලෝකයේහි සිතාමතා නිම කළ නොහැකි සරුවක්ඥන් වහන්සේ නමක් පමණක්ම ඉදිරිපත් කළ හැකි කරුණු හතරක් තියෙනවා. ලෝක විෂය, සත්ත්ව විෂය, කර්ම විෂය සහ බුද්ධ විෂය කියලා. එයින් බුද්ධ විෂය කියන්නේ මෙන්න මේ ධර්ම නියාමයේ වශයෙන් එළඹෙන කරුණුත් ඒ වගේම සරුවක්ඥන් වහන්සේගේ රිද්දිමය බල විශේෂයක්. ඒක කාටවත්ම සංසන්දනය කරන්න පුළුවන් කමක් නැහැ. දැන් යමා මහ පෙළහැර පෑම ගැන සලකා බලනකොට ඒක කිසිම කෙනෙකුට පැවැත්විය නොහැකි රිද්දි විශයක්. ඒ වගේම අවශ්‍ය නම් අබ පියල්ලේ සතර ඉරියව් පවත්වන්න පුළුවන්. කැමතිනම් ඇඟිල්ලෙන් මහ මෙරපුවා වහන්න පුළුවන්. ඒ විදිහට සරුවඥන් වහන්සේගේ ඉදිවිසේ අසීමිතයි අචින්තනීයයි. එනිසා සරුවක්ඥන් වහන්සේ පරිනිර්වාණ මංචකයේ වැඩ ඉඳගෙන ශ්‍රී ලංකාවෙන් විශේෂ අදිෂ්ඨාන පහක්ම කරලා තියෙනවා. ඒ අදිෂ්ඨාන පහ හැර තව සිය දහස් ගණන් කුඩා අදිෂ්ඨාන පවත්වන පවත්වන ඇති බව අපට ਸਰව ප්‍රකාරයෙන් විශ්වාසයි. ඒට සාධක කීපයක් අපට කියන්න පුළුවන්. උඩමළුවේ බෝධින් වහන්සේ රෝපණය කරන දවසේදී බෝධින් වහන්සේගෙන් බුදුරැස් විහිදීම සිදු වෙලා ඒ දැකලා චිත්තාප්‍රසාදයෙන් දහම් පදයට සවන් දුන්න පිරිස අතරින් දස දහසක් දෙන සිංහලයන් හරිහත්යටපත් වුණා. එම බෝධින් වහන්සේගෙන් එදවස් සිදු ඒ ප්‍රාතිහාර්ය දහම් පොත්පත්වල සඳහන් වුණාට අර්ථ කතාවල සඳහන් වෙනවා සරුවක්යන් වහන්සේගේ අදිෂ්ඨාන බලයක්. ඒ වගේම රුවන්මැලි මහා චෛත්‍ය රාජන් වහන්සේ උදෙසා පැවැත් වූ ඒක සඳහන් වූම කාරණයක්. එවාගෙම තූපාරාම චෛත්‍ය වහන්සේ ගැන ජම්බුද්දීපේහි බෝධි ශාඛාව ගැන ඔය වගේ මහා අදිෂ්ඨාන සිදු වුණා. එවාගෙම අපේ ලංකාවේ දෙවෙනි පැරකුම්බා රජතුමා දමදෙණිය රාජ්‍ය පිහිටුවලා දලදා මාලිගාව ගොඩනගා දලදා ස්වාමින් වහන්සේ වැඩ සිටියේ තැනකින් ගෞරවයෙන් පෙරහැරින් වැඩම කරවාගෙන ගොස් දලදා වහන්සේ වඩා හිඳුවලා බුද්ධ පූජා පවත්වා ආරාධනයක් කළා තියෙනවා. අපේ ශරුවක්යන් වහන්සේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මහා දිෂ්ඨාන පහක් කළා. කුඩා දිෂ්ඨාන සිය දහස් ගණන් කරලා ඇති. එසේ වීනම් මගේ මේ දලදා පූජාවත් බුදු ඇසින් දැකලා ඇති. මගේ ශ්‍රද්ධා මහිමියක් දැකලා ඇති. එසේ වීනම් මේ දලදා වහන්සේගෙන් මට ප්‍රාතිහාර්යයක් දකින් ලැබේවා කියලා ආරාධනා කළා. සැබවින්ම දලදා වහන්සේ තුලින් සම්පූර්ණ නිර්මිත බුදුරුවක් ලැබී සවනක් බුදුරැස් විහිදෙව්වා රජතුමාට ඇතිවෙච්ච ප්‍රීති සෝමනසේ නිසා ශ්‍රී ලංකාද්වීප රාජ්‍යයෙන් බුද්ධ පූජා කළා. මේ වාගේ සිදුවීම් තවත් අනේක විදිහින් සිද්ධ වෙන්න ඇති. පසුගිය සුනාමි විපතින් ලංකාවේ විශාල ගොඩනැගිලි විශාල මේ රේල් පාරවල් පවා කඩාගෙන බිඳගෙන යන තරම් බලවේගයක් මුහුදෙන් සිදු වුණම මුඳායිනේ තිබුණු ප්‍රතිමා වහන්සේලා කිසි තැනකදී තුවාලයක්වත් නොවේ යහපින් ආරක්ෂා වෙච්ච හැටි බෞද්ධ බෞද්ධ හැම දිනාටම පැහැදිලි කාරණයක්. ඒ වගේම දැන් මේ වාරෙහි ඒ කියන්නේ බුද්ධ ජයන්තියක් වශයෙන් 2550ක් පුදාපත් වූ අවස්ථාවේදී සරුවක්යන් වහන්සේගේ අදිෂ්ඨානයක්ම තියෙන ඇති කියලා අපි විශ්වාස කරනවා අප්පසන්නානං පසාදාය පසන්නානං විහියෝ භාවාය බුද්ධ ශාසනය ගැන පැහැදීමක් නැති අන්‍ය ලබ්ධකයන්ට පවා චිත්ත ප්‍රසාදය තියුණු පිරිසක් ප්‍රසාදයත් උන්ගේ චිත්ත ප්‍රසාදය වැඩි දියුණු වෙනු පිණිසත් මෙසේ වේවා කියලා සරුවක් යන වාසික අදිෂ්ඨානයක් තියෙන්නට ඇති වරුදුවාම ඒ වගේම සමහරට වැඳුම් පිදුම් නොකරන තැන්වලදී පවා මේ බුදු දැස් විහිදුණු කාරණේ පැහැදිලිව අහන්න ලැබිලා තියෙනවා. ඒ නිසා මේක 아무තු මේ විස්මය විස්මයජනක එහෙම නැත්නම් මේ සැක කටයුතු දෙයක් නොවේයි. මොනම විද්‍යාවකින්වත් යටපත් කරන්න බැරි බලවේගයක් අපේ සරුවක්ඥන් වහන්සේ ගිරිදීසේ තුල තියෙනවා. එනිසා ඒ සරුවක්ඥන් වහන්සේගේ ශාසනය පවත්නා තාක් අපායන සත්‍යයන් එයින් ගොඩ ගන්නට එවාගේම සසරට යන සත්‍යයන් එයින් ගොඩගෙන ආමම නිවනට යොමු කරවන්නට එවාගේම තුනුරුවන් අපහාස කිරීමෙන් මිනිසයන් වළක්වාගෙන ඒ අත්කන් යහපත් සම්මාදිට්ඨිය පිහිටුවන්නට මේ වාගේ ආචාර්ය සිදුවීම් සිදු වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ 이르දිවිසේ අනුභවයෙන් කියන එක මම අවංකවම හොද හදපත්ලින් විශ්වාසවන්තව ප්‍රකාශ කරනවා. අවසරයි පැහැඳරනේ දැන් මේ මම දැනගට තියෙනවා ඔබ වහන්සේට ආරංචියක් වුණා කියලා මේ කිරිගරුඩ පිළිමයකනුත් මේ ආලෝකය විහිදුනා කියලා. ඒ ගැන ඇත්ත ඇත්ත ඒ කියන්නේ ඇත්ත වශයෙන් මේ ආරංචිය මුලින් මට ලැබෙනකොට මම පිළිගත්තේ නැහැ. හේතුව සමහර විට මේ විද්‍යුත් උපකරණ වලින් ආලෝක විහිදුවන ශීතයක් අද කාලේ තියෙනවා. එහෙම එකක් දෝ කියලා ඉන්න අතරත අම්බලංගොඩ කහවල් ගල්දුව අපේ ආරණ්‍ය මූලස්ථානයෙන් මට පණිවිඩයක් කියලා තිබුණා. ස්වාමින් වහන්සේ අපේ ප්‍රධාන බුදුමැඳුරේ ප්‍රධාන බුදු පිළිම වහන්සේ තුලිනුත් වාගේම බෝධින් වහන්සේ වාටේ තන්පත් කොට ඇති සත්බුදු පිළිම තුලිනුත් මේ විදිහට ලා කහ පාට වර්ණයක් විහිදෙන්න පටන් ගත් අතර කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ තුලින් වර්ණ 6 මිනිකුත් වුණා. ඒ නිසා මුළු අවට පළාත්වල මිනිස්සු පුදුමයට ඇවිල්ලා වැඳ වැටුණා. කවදාකවත් ස්ථානෙට ආවේ නැති ඇතෝ පවාවිලා වැඳ වැටලා මේ පදුම විදිහේ ප්‍රසාදයක් ජනතාවගේ ඇති වුණා කියන එක මට අහන්න ලැබුණා. ඇත්තටම අපි එතෙන්ටයි එන්න ඕනේ අපේ නායක හඳුරන්නේ. මොකද මේ මේවා පරිශන කළා ඇත්ත හෝ නැත්ත හෝ කතා කරනවට වඩා මිනිසුන් තුල සදහසිත පහළ වුණා නම් බුදුගුණ භාවනාව ගැන යම් හැඟීමක් ඇති වුණා නම් ඒකම ප්‍රමාණවත් කියලා මම කල්පනා කරනවා. මම අපේ ගමේ පන්සලට ගියා මේ සිද්ධිය බලන්න. ඒ ගියපු වෙලාවේ තරුණ පිරිසක් කතා කරගෙන යනවට ඇහුණා. මේ බුදු පිළිම ගැන මගේ කිසිම හැඟීමක් තිබුණේ නැහැ. අද නම් ලොකු භක්තියක් මට ඇතුණයි කියලා තරුණයෙන්ගේ කටෙන් කියවෙනවා මට ඇහුණා. ඉතින් ඒකම ඇති කියලා මට හිතුණා ඒක ප්‍රාතිහාරයක් හැටියට. ඉතින් අපි මේ සාකච්ඡාවට මීට වඩා කාලයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි නැවතත් මතක් කරලා දෙන්නම්. 2යි 6යි 8යි 2යි 4යි 1යි 2 දුරකථන අංකය. මේ දුරකථන අංකයේ ඔස්සේ ඔබට පුළුවන්කම තිබෙනවා මේ ධර්ම සාකච්ඡාවට අපේ හාමුදුරන්ගේ ධර්ම දේශනාවට අදාළව භාවනා ගැනයි අපේ හාමුදුරු ධර්ම දේශනා කළේ. ඒ සම්බන්ධව ඔබට යම් කිසි ගැටලුවක් මතුවලා තිබෙනවා නම් කරුණා කරලා කෙටියෙන් ප්‍රශ්න අහන්න ඔබේ නමත් කියලා. මොකද අපිට ඒ නම ගම දැනගැනීමෙත් ප්‍රයෝජනයක් තිබෙනවා. කතා කතා කරන්න. ඒක අනුභවම ප්‍රතිමෝමයේද වඩන්න ඕනද මොන ආකාරයකට සාහනයක් වෙන්නේ බුදු ගුණ භාවනාව වඩන්නේ කොහොමද කියලා මේ මහත්මයාට නම් නම් අහගන්න බැරි වුණා. ඒ මහත්මයාගේ ගැටලුව ඊටම හොඳයි භාවනා සම්බන්ධව නන්දුවක් තියෙන බව පේනවා. අපි හඳුරු කෙටියෙන් ඒක පැහැදිලි කරලා දෙන්න අනුලෝම ප්‍රතිලෝම වශයෙන්ද කියලා මේ මහත්මයා අහනවා. බුදු ගුණ භාවනාව විවිධාකාරයෙන් කරන්න පුළුවනි. විශේෂයෙන් සීලම බුදු ගුණයන් සම්පින්දණය වේ තියෙන එකම ගාථාවක් ඉතිපිසෝ ගාථා පාඨය. ඒ ගුණපද නමයක් තියෙනවා. මුලින්ම භාවනාව ආරම්භ කරන කෙනෙකුට ඒ ගාථාවේ ගුණපද මුල සිට අගට අග සිට මුලට භාවිතා කරන්න දෙනවා. ඊට පස්සේ එක එක ගුණයක් දැන් මේ මුල සිට අගට අග සිට මුලට වචන වශයෙන් මෙනෙහි කරගෙන ගිහිල්ලා අර්ථ වශයෙන් මෙනෙහි කරන්න දෙනවා. එක එක බුදු ගුණයක තියෙන විශේෂ අර්ථ තියෙනවා. ඒවා මෙනෙහි කරන්න දෙනවා. එසේ මෙනෙහි කරන අතරත ඒ බුදුගුණ නමෙන් එකක් තමාට වඩාත්ම ප්‍රියභාවයෙන් වැටහෙන්න ගන්නවා. ඒ ගුණේ තුලට හිත යොමු කරලා සම්පූර්ණයෙන් බුදුගුණ ආවර්ජන කරමින් භාවනා කළ යුතු වෙනවා. එකම ගුණයක් අරමුණු කරගත්තොත් තමයි හිත සමාධි වෙන්නේ. එකම ගුණයක් එකම වචනයක්. ඒකේ එක ගුණයකින් එසේ සිතේ සමාධිය කියන්නේ උපචාර සමාධිය ලබන්න පුළුවනි ඊළඟට අනෙක් ගුණයත් ලබා ගන්නවා භාවනාවට. මෙහෙම ගුණ නමයෙන්ම මේ උපචාර සමාධි වශයෙන් සමාධි වාර 9ක් උපදවන්න පුළුවන්. ඒ නිසා බුදුගුණ භාවනාව අනුපිළිවෙලින් මුල සිට අගට අගසිත මුලට භාවනා කිරීමෙන් ආරම්භ කළ යුතු බව මම කරුණාවෙන් කියනවා. මම හිතනවා මේ ගැටලුවට ප්‍රමාණවත් කියලා අපි ඊළඟ මහත්මයාගෙන් ඉල්ලා සිටින ඔබේ නමත් කියලා ගැටලුව කෙටියෙන් ඉදිරිපත් කරන්න. ඔබ සමග සුබ සන්ධ්‍යාවක්. මම රමුක්කන කන්තරගම්බි පියතිලක මට හරි පරමාවනම් කර්මහත්ය බොහොම කාලෙකින් මතක් කළේ මේ අවස්ථාවේ මම පොඩි ගැටලුවක් තියෙනවා. මොකද්ද මේ විදර්ශනාව කියන්නේ යථාභූත ඥාණයෙන් ඇති කරගන්න වැඩපිළිවෙල නේද? ඒකම ඒ කියන්නේ ඇස තුළ ඇති යථාභූතය දැකීම රූපය තුළ චක් විඥානය තුළ ස්පර්ශය තුළ වේදනාව තුළ ඒ විදිහට යන විදිහට අපිට දැනගන්න ලැබෙන දේ නේද කියන එක මම පොඩ්ඩක් දැනගන්න කැමතියි. කියන්නේ මමය මගේ මට අයිති කියන අදහස ඒකෙන් අපිට තේරෙනවා නමුත් ඒක වැරදි කියන හැඟීම නේද තේරෙන්නේ. ඒක පොඩ්ඩක් මට තේරෙන්නේ පැහැදිලි කරලා දෙනවා නම් සුදුසයි කියමන් ඉල්ලයි. පියතිලක මහත්මයාගේ ගැටලුවට අපේ නායකයන්ගෙන් කෙටි පිළිතුරක් ලැබෙන්නද? ඔව්. සැබවින්ම විදර්ශනා භාවනාව කියන්නේ පරමාර්ථ ධර්මයේ දැක ගැනීම. දැන් අපේ సంతානෙහි තියෙනවා සම්මුති වචනෙන් පාවිච්චි කරන බොහෝ දේවල්. අපි කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ මෙහෙම කියන්නේ සම්මුති වචනය. නමුත් මේ සම්මුති වචනේ ඇතුලේ තියෙන අභ්‍යන්තර පරමාර්ථය. ඒවා තමයි රූප කලාප, රූප ධර්ම. ඒ වගේම අපි දකින්නවා, අහනවා, කතා කරනවා, සුවඳ විඳිනවා, රස විඳිනවා ආදී වශයෙන් අපි කියනවා. ඒක සම්මුතියක්. එතකොට මේ දකින්න, අහන, විඳින ඒ දේවල් පිළිබඳ පරමාර්ථයක් තියෙනවා. මේ පරමාර්ථය දැක ගැනීම තමයි විපස්සනාවට අරමුණු වන්නේ. ඒ පරමාර්ථය දැක ගන්න ගමන්ම ත්‍රිලක්ෂණයට හරවන සිරිතක් නැහැ. ඒ පරමාර්ථ සියල්ල දැක ගන්න ඕනේ පළමු කොට. සබ්බම් භික්ඛවේ අභිඤ්ඤයං සබ්බම් භික්ඛවේ පරිඤ්ඤයං මේ විදිහට බුද්ධ වචනේ තියෙන්නේ. අපේ ශරීරයේ තියෙන රූප කලාප ඔක්කොම අපි කල්ැතෝ දකින්න ඕනේ. නාම ධර්ම සියල්ල දකින්න ඕනේ. ඒ දැකීමෙන් පස්සේ තමයි එහි අනිච්ච ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය විපස්සනා නුවණින් දකින්මින් විපස්සනා කරන්නේ. නැත්නම් දකින්න නැතුව ඒ රූප කලාපයාගේ බිඳියාම දකින්න නැතුව විපස්සනා කරන්න බෑ. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය වෙනවා චිත්ත ඒකාග්‍රතාව. ඒ චිත්ත ඒකාග්‍රතාව සඳහා කළ යුතු භාවනා ක්‍රම 40ක් තියෙනවා. එයින් සමහර කොටසක් තියෙනවා 10ක්ම උපචාර සමාධි කියන චිත්ත ඒකාග්‍රතාව. අනිත් එහෙම පුළුවනි ප්‍රථම ධාන ආදී කර්මස්ථාන වශයෙන් ධාන උපදවන්නේ. එයිනොත් ප්‍රථම ධාන උපදවන කර්මස්ථාන 11ක් තියෙනවා. ඒ වගේම තෘතිය ධාන දක්වා ධාන තුනක් බැගින් උපදවන කර්මස්ථාන තුනක් තියෙනවා. ඒ වගේම ආනාපාන සතියෙන් ධාන හතර හෝ පහ උපදවන්නට පුළුවන් රූපාවචරය. කසින ධ්‍යාන 9කින් අෂ්ට සමාපatti උපදවන්න පුළුවන් එකකින් රූපාධ්‍යාන පමණක් උපදවන්න පුළුවන් ඒ විදිහේ චිත්ත ඒකාග්‍රතාව තමන් කැමතිනම් සමත භාවනාවෙන් උපදවාගෙන ඒ සමත භාවයෙන් ලැබෙන සමාධි ආලෝකය ප්‍රඥා ආලෝකයේ බාට හරවා ගන්නවා විපස්සනා කිරීමේදී ඒ ප්‍රඥා ආලෝකයෙන් තමයි මේ సంతానගත සීලම රූප කලාප වෙන වෙනම දකින්නක් නාම ධර්ම වෙන වෙනම දකින්නක් බාහිර సంతానවල අවිඥානික අවිඥානික රූප දකින්නක් එවාගේම සවිඥානික సంతාන වල නාම ධර්ම දකින්නත් පුළුවන් වන්නේ එම විපස්සනා ආලෝකයේ පැතිරවීමෙන්. එසේ පතුරවා අනුපිළිවෙලින් ත්‍රිලක්ෂණ විපස්සනා වඩා ඒ සඳහා සම්බන්ධව තියෙන සක්කා දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස ආදී වශයෙන් ගැනෙන උපක්ලේශයන් යටපත් කරමින් ගිහින් මාර්ගඵල ප්‍රතිලාභයෙන් ක්ලේශ ප්‍රහාණය කළා මඟඵල නිවන් සුවයෙන් සැනසෙන්න අවස්ථාව ලැබෙනවා මම හිතනවා අපේ පියතිලක මහත්මයාගේ ගැටලුවට බොහෝ දෙනෙකුට සතුටු වෙන්නට පුළුවන් විදිහේ හොඳ පිළිතුරක් අපේ ආන්දරණ මහන්සියකින් අවසර ලැබුණා. අපි ඊළඟ අපේ ප්‍රශ්නය අහන්න සූදානම් ඉන්න මහත්මයාට අවස්ථාව ලබා දෙන්නම්. කරුණාකරලා ඔබේ නම කියලා ප්‍රශ්නේ කෙටියෙන් කියන්න. අවසරයි මම පාලතුරේ දිශාදි කතා කරන්නේ. මට තියෙන ප්‍රශ්න මම දැන් භාවනා කරලා නැහැ. භාවනා කරන්න ආසයි. ඒකෙන් අපි මුලින්ම කරන්න ඕන භාවනා කියන අනුපිළිවෙලට සතර සතිපට්ඨානෙ වඩන්න කලින් මුලින්ම ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ. ඊපස්සේ ඒක ශ්‍රද්ධාව ඇති කරගෙන එන අනුපිළිවෙල කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ආ නිශාන්තු පොඩ්ඩක් අපේ හැමදෙරගෙන් අහගෙන අපි භාවනාව ආරම්භ කරන ආධුනිකයෙකුට අවශ්‍ය කරන උපදෙස් ටිකක් ඉගෙන ගනිමු. දරුවන් සරණයි විශේෂයෙන් භාවනා බිලාසී බොහෝ පින්වතුන් ශ්‍රී ලංකාවේ ඉන්නවා. නිසි උපදෙස් ලැබුණොත් ඒ අතු දියුණුවටපත් වේවා. විශේෂයෙන් දැන් භාවනාවක් සතිපට්ඨාන භාවනාවක් වැනි විපස්සනාවකට හැරෙන්න ඉස්සර අපි ආරම්භ කරන්න ඕනේ ඇත්තට අර ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙන බුදුගුණ භාවනාව. ඒ බුද්ධ ගුණ භාවනාව වැඩිම අත්‍යවශ්‍යයි. ඊළඟට මෛත්‍රිය, ඊළඟට පිළිකුල් භාවනාව, ඊළඟට මරණ සතිය කියන මේ සතර කමඨාන ප්‍රගුණ කරන්නට ඕනේ. බුදුගුණ, මෛත්‍රී, අසුබ, මරණ සතිය. මේකට කියන චතුරාරක්ෂා කියලා. ඒ කියන්නේ භාවනා වඩන්නේකොට ආරක්ෂාවක් මේ සැලසෙනවා. එයිනොත් වඩාත්ම ප්‍රයෝජන වෙනවා බුදුගුණ භාවනා. මොකද මේ බුදුගුණ භාවනා වැඩිමෙන් ඉදිරියේ බලාපොරොත්තු වන භාවනාවන් නිවරදිව ක්‍රමානුකූලව කර ගැනීමේ ශක්තිය ලැබෙනවා. එයින් සද්ධාව අධිකතර කියන්නේ වැඩිපුර දියුණු වෙන බැවින් භාවනා කරගෙන යාමේදී નિરાස්වාද බව ඒ කියන්නේ එහි ප්‍රතිඵලයක් නොලැබී ගියත් කලකිරෙන්නේ නැති වෙනවා. මෛත්‍රිය වැඩිම නිසා බාහිර උපද්‍රවයන්ගෙන් තොරව භාවනා ගෙනියන්න හැකි වෙනවා. පිළිකුල් භාවනා කිරීමෙන් ජීවිතයේ ශාරීරියේ පිළිබඳ සුභතාවන් නැති බව අසුභතාව අවබෝධ වීමෙන් ජීවිතය පිළිබඳ අර මමායනය අඩු වෙනවා. එවාගේම මරණ සතිය වැඩිවීමෙන් අද කල යුතු වැඩ හෙටට කල නොදා අප්‍රමාද ගුණය ඇතිව පිළිවෙත් පුරන් යොමු වෙනවා. මෙන්න මේ නිසා මේ හතරට කියන චතුරාරක්ෂා කියලා. එයින් ඒ සතරම යන්නේන ගමන් වලදී වතුර නෑමේදී කෑම ගැනීමේදී වැඩ කටයුතු වලදීමේදී කවුරුත් කතා නැත්නම් ඒවා මෙනෙහි කරන්න පුළුවන්. ඒවාට කියනවා සබ්බත්තක කම්මට්ටාන කියලා. හැම තැනම භාවනා කරන්න පුළුවන් හැම තැනකදීම අවශ්‍ය වෙන භාවනා. ඊට පස්සේ තමයි තමන් කැමති නම් ආනාපාන සතියෙන් හෝ වෙනත් කර්මස්ථාන භාවනාවක් විශේෂ උගෙනගෙන ගුරු උපදේශ ඇතිව හරියට තේරුම් අරගෙන භාවනා කරන්න පුළුවනි. නිසා පළමුවෙන්ම භාවනාබිලාසයේ සෑම විසින් කළ යුතු වන්නේ මේ බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, පිළිකුල් භාවනාව සහ මරණ සති භාවනා පුරුදු කර ගැනීමයි. එහෙමයි ප්‍රහන්තනේ මම මේක තේරුම් අරගෙන තියෙන්නේ සාමාන්‍යයෙන් බුදුගුණ භාවනාව කරන කෙනෙකුට ශ්‍රද්ධාව වැඩෙනවා. ප්‍රසන්න ස්වરૂපයකින් ජීවත් වෙන්න සමාජයේ පුළුවන්කම තිබෙනවා. මෛත්‍රී භාවනාව කරනකොට සමාජයේ ගැටුම් නැතුව සාමකාමීව හොඳින් ජීවත් වෙන්න ශක්තියක් අපට ලැබෙනවා. අසුභ භාවනාව කරනකොට අපේ ආඩම්බරකම් මදමාන ආදී ගති අවගති අපෙන් තුරත් තුරන් වෙලා නිහතමානී පුද්ගලෙක් හැටියට සමාජයේ ජීවත් වෙන්න අපට පුළුවන්කම ලැබෙනවා. මරණ සතිය කිරීමෙන් අපට ශක්තියක් ලැබෙනවා භාවනාව තුළින්. නොමැරෙන මිනිස්සු වගේ හරි හම්බකරන සමාජ ජීවත් වෙන්න අපිට මේ තියෙන පුහු ආසාවන් නැතුව යනවා. ඒ නිසා මේ හතරෙන් අපේ මානසික ශක්තියන් ආරක්ෂා කරලා දෙනවා කියන අර්ථයෙන් මේ හතර චතුරාර්යකා කියලා කිව්වත් නිවැරදි කියන එකයි මට නම් ඒක තමයි අදහස. එහෙමයි. අපි අපේ ඊළඟ ප්‍රශ්න අහන අපේ හිතවතට අවස්ථාව ලබා දෙන්නම්. කර්මකල ඔබේ නම කියලා ප්‍රශ්නේ කෙටියෙන් අහන්න. අතිරිවන් කරනයි හාමුදුරනේ මම නිමල් ප්‍රනාන්දු ආන්දරෙන් කතා කරන්නේ. ආන්දරන්ගේ අන්දරේනාවේදී මේ පැහැදිලිවම සංයෝජන 10ක් හට ගන්නවා කියලා හාමුදුරුවෝ කියනවා. ඒක සංවේදනම විතර උනේ නැහැ මට මතකයි තියෙන්නේ. ඔබවහන්සේ කරුණා කරලා ඒකේ සංයෝජන විතර කරලා ඉන්නේ නම් සංයෝජන 10 වෙලාව විස්තර කරා නම් අපේ ආන්දරණ තව පැයක් ගත වෙනවා මේ ධර්ම දේශනාවට. ඒක නිසා මේ වෙලාවේ වුණත් අපට බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්න තියෙන නිසා නිමල් ප්‍රාන්දු මහත්මයාගේ අවශ්‍යතාව කෙටියෙන් ඉස්ත කරලා දෙන්න කියලා මම ආරාධනා කරනවා. පෙරවන් සරණ මේ සංයෝජන කියන්නේ ස්කන්ධ సంతානයේ සසරට බැඳ තබන බැඳුම් 10ක්. දැන් මහත්මයා අහලා ඇති සෝවාන් මාර්ගඥාණයෙන් නැති වෙනවා කියන සංයෝජන තුනක්. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස තුන. එතන තුනයිනේ. ඊළඟට අනාගාය මාර්ගඥාණයෙන් දෙකක් නැති වෙනවා. කාමරාග සංයෝජන, පටිඝ සංයෝජන දැන් පහයිනේ. අරිහත් මාර්ගඥාණයෙන් ප්‍රහාණය වෙනවා තා පහක්. රූප රාග සංයෝජන, අරූප රාග සංයෝජන, මාන සංයෝජන එවාගේම උද්දච්ච සංයෝජන හා අවිද්‍යා සංයෝජන මේ කියන සංයෝජන පහක් අන අරිහත් මාර්ගඥාණයෙන් ප්‍රහාණය වෙනවා. හැබැයි මේක සූත්‍රාන්ත ක්‍රමයයි අභිධර්ම ක්‍රමයයි කියලා දෙකට බෙදෙනවා. එනිසා මෙතන සූත්‍රාන්ත ක්‍රමයට මෙහෙම කිව්වත් අභිධර්ම ක්‍රමයට තවත් දෙකක් ඔබට එකතු කරගන්නවා සංසන්දනය කිරීම සඳහා. ඒ කියන්නේ කාමරාග සංයෝජන, පටිඝ සංයෝජන, මාන සංයෝජන, ditthi සංයෝජන, ඉස්සා සංයෝජන, මච්චරය සංයෝජන, සීලබ්බත පරාමාස සංයෝජන, එවාගෙම භවරාග සංයෝජන, අවිජ්ජා සංයෝජන කියලා. මෙන්න මෙහෙම 10ට බෙදෙනා ඒකයි සතිපට්ඨාන සූත්‍රයේ භාවනාවේදී ඔය ආයතන විපස්සනාවේදී සංයෝජන උපදින හැටි බින්දෙන හැටි ප්‍රහාණය වෙන හැටි දේශනා කරමින් දේශනා කළා තියෙන නිසා දස සංයෝජන කෙටියෙන් මෙහෙම මතක තබා ගන්න ඉදිරියට සංයෝජන පිළිබඳ විශේෂ දේශනාවක් අපි කරමු මම හිතන්නේ ඊට වඩා දීර්ඝ විස්තරයක් අපිට කරන්න අවස්ථාවක් නැහැ. අපි ඊළඟට ආරාධනා කරනවා කරුණා කරලා ඔබේ ප්‍රශ්න එකේ තියෙන අහන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපිට ඇහෙන ඔබ කතා කරගෙන යන්න. මම උත්තර උනාවත් මේ සීවිලි රත්නයි කතා කරන්නේ. මට දැනගන්න ඕනේ භාවනාව කියන එකේ සිංහල තේරුම මොකක්ද කියන එක අනිත් එක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු රූප කලාප කියන්නේ පරමාණු වලටද කියලා ඒක අතට තමයි මට තියෙන දැනගන්න. මම හිතන්නේ අපේ හන්දට ඒකේ තියෙන පැහැදිලි කරලා දෙන්න. ඔව් භාවනා කියන එකේ තේරුම ඇත්තට වැඩි දියුණු කිරීම. බ්‍රහෝ ධාතියෙන් හැදෙන શબ્දයක් තමයි භාවනා කියන්නේ. එතකොට මෙහිදී බෞද්ධ භාවනා වශයෙන් හඳුන්වනු ලබන්නේ අර චිත්ත භාවනා ප්‍රඥා භාවනා කියලා දෙක. චිත්ත භාවනා නමින් හැඳින්වෙන්නේ සමත භාවනාව. එවාගෙන් ප්‍රඥා භාවනා නමින් හැඳින්වෙන්නේ විපස්සනා භාවනාව. දැන් සමත භාවනා වැඩිීමේදී සංකාණයේ චිත්ත සංකාණයේ තවස් වෙන ධානාංග ශක්තිය වැඩි දියුණු වෙමින් චිත්ත ඒකාග්‍රතාව බලගත වෙනවා ශක්තිමත් වෙනවා ඒ නිසා ඒකට කියන සමත භාවනා නැත්නම් චිත්ත භාවනා විපස්සනා භාවනාවේදී ප්‍රඥාව ප්‍රදාන වෙනවා ඒ නාම රූපාදී පරමාර්ථ ධර්මයන් හරියට තේරුම් අරගෙන ඒවායේ අනිච්ච ලක්ෂණ දුක්ඛ ලක්ෂණ අනාත්ම ලක්ෂණ අසුභ ලක්ෂණ මේවා දකිමින් විපස්සනා වැඩීම ප්‍රඥාවට අයිති. එයින් වැඩෙන්නේ ප්‍රඥාව. එනිසාම විපස්සනා ඥාන කියලා වෙනම ඥාන කොටසකුත් වඩන්න තියෙනවා. ඉතින් ඒ විදිහට සමත භාවනා විපස්සනා භාවනා මගින් චිත්ත සංකානේ බෝධිපාක්ෂික ධර්ම 37 දිනු කිරීමයි භාවනා කියන එකේ සිංහල තේරුම. ඊළඟට රූප කලාප රූප කලාප රූප කලාප කියන්නේ දැන් අපි කලාප කියන මේ වචනේ සිංහලෙන් කලඹ කියනවා නේද? දැන් අපි මල් කලඹ කියලා කියන මල් පෝච්චිය දැම්මාම නේද? ගොඩක් මල් මල් සමූහයක්. කලඹ කියන්නේ කලාපය සමූහයක්. දැන් සමහරට මේ සමරු කලඹ කියනවනේ. සමරු කලඹ කියන්නේ ලිපි ගොනුවක්, ලිපි රාශියක්. ඒ වාගේ මේ අපේ ශරීරයේ තියෙනවා රූප જાති ඔක්කොම 28ක්. ඒ 28 බෙදෙනවා කලාප කලාප වශයෙන් කොටස් 23කට. අභිධම්මන්ත සංඝා 21ක් වෙන්නනවා. නමුත් අස්වාස ප්‍රස්වාස ගොඩසේ රූපේ කලාපතා දෙකක් වෙන නිසා එහිදී 23ක් වෙනවා. එතන තියෙනවා 10 මිටි, 8 මිටි, 9 මිටි, 10 11 මිටි, 12 මිටි, 13 මිටි කියලා ওই විදිහට රූප කලාප ගොඩක් තියෙනවා. ඒ කියන්නේ කර්මජ කලාප නමයක්, චිත්තජ කලාප 8ක්, උතුජ කලාප 4ක්, ආර්ය කලාප 2ක්. මේවා තමයි රූප සමූහයක එකතු වීම කලාප නමින් හඳුන්වනවා. සමූහයක් වෙන්නේ කර්මය නිසා හටගන්න කර්මජ රූප කලාප, සිත නිසා හටගන්න චිත්තජ රූප කලාප, ඍතුව නිසා හටගන්න උතුජ රූප කලාප සහ ආහාර නිසා හටගන්න ආහාරජ රූප කලාප. මේවා තමයි රූප කලාප. ඉතින් විපස්සනා කරනකොට මේක 아무තු දෙයක් නෙමෙයි ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ කියන රූප කලාප නාම කලාපවා ඉගෙනගෙන පුලුවන් තරම් ධර්මයට ඇතුල් වෙන්න. එහෙම අපි හන්දර දැන් මේ මහත්මයාගේ සිරිවැලි මහත්මයාගේ ගැටලුවක් උනේ මේක පරමාණු සමග තුලනය කිරීමක් ගැන ඇත්තටම පරමාණු කියන්නේ මිටි. එක පරමාණුවක් තුල නියුට්‍රෝන, පොසිට්‍රෝන, ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන ආදී ශක්ති හයක් තියෙනවා. දැන් මෙතන අවමේකේ සුද්දාස්තකය කියලා අටක් තියෙනවා. ඒතර විද්‍යාඥයන්ට යන්න බැරි වෙච්ච තරම් දුරට බුදුදහම දීලා තියෙනවා. විද්‍යාඥයෝ හයයි හොයාගත්තේ පරමාණුවක් තුල මේ රූපකලාපයක් තුල ශක්ති අටක් තියෙනවා කියලා බුදුදහමේ උගන්ලා තිනවා අවම. ඇත්තයි. ඊට වැඩි වුණත් අපි හඳුර පැහැදිලි කළා 9 10 11 12 පරමාණු ශක්තිය වගේ එකතු වෙච්ච ශක්තිය වෙනවා කියන්නේ රූප කලාපයක්මයි. ඉතින් ඒ දෙකේ සමානකමක් තිබෙන බව මම හිතනවා සීල මහත්මයාට වැටහෙන්නට ඇති කියලා. අපි ඊළඟ අවස්ථාව ලබා දෙමු කරුණාකරලා ඔබේ නම කියලා ප්‍රශ්නය අහන්න. නෑ අපේ ආගමනේ අර බලන්න අපි මාතෘකාවේ කතා කරන බොහොම අපේ නම් මේ මොකද සමන් කරලා කතා කරන්නේ මේ දැන් සතර සතිපට්ඨාන කුසලයේ දිනේ මුතකදවනාට ඉතාලනෝ ඇම්බික මගෝක්ෂමතේන මේ ඔය සතර සතිපට්ඨාන කුසලයේ විතර වාල්තාට දෙන්නේ ඒ විදිහට වැඩියෙන් ඒ මාර්ගඵල ලාභී බුද්ධිකගේ ක්‍රීමට තියෙන පහසුකම තේරවද ස්වාමීන් වහන්සේ කියලා මට ටිකක් පැහැදිලි කරනවා නම් බොහොම පිංසිත් වෙනවා ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ අපේ සමන්තර මහත්මයාගේ ගැටලුවට සතර සතිපට්ඨාන සම්බන්ධ අපේ හම්තරගේ ධර්මදේශනාව බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම විදර්ශනා භාවනාව ගැන අර අපි කලින් හඳුන්වා දුන්න පොත ගෙන්නාගෙන කියවෙමිනුත් ප්‍රයෝජනයක් ලැබෙන්න තිබෙනවා. මේ මහත්මයාගේ ගැටලුව සතර සතිපට්ඨාන සම්බන්ධ තියෙන පැහැදිලි කරලා දෙන්න අපි නාගමු. සතර සතිපට්ඨානමින් හැඳින්වෙන්නේ පංචස්කන්ධයේ විපස්සනාට නංගන ක්‍රම හතරක්. එයින් කායානුපස්සනාව කියන භාවනාව 14 ආකාරයකට සඳහන් වෙනවා සතිපට්ඨාන සූත්‍රයේ. එයින් රූපස්කන්ධ විපස්සනාව ගැනෙනවා. වේදනානුපස්සනාව වේදනානුපස්සනාවෙන් වේදනාස්කන්ධේ විපස්සනාවට ගැනෙනවා. හිතානුපස්සනාවෙන් විඥානස්කන්ධය ගැනෙනවා. ධම්මානුපස්සනාවෙන් සංඥාස්කන්ධය සහ සංස්කාරස්කන්ධ විපස්සනාවට ගැනෙනවා. එනිසා මේ කියන පංචෝපාදානස්කන්ධයම විපස්සනාක් නැංවීම තමයි සම්පූර්ණ සතිපට්ඨාන භාවනා 21කින්ම උගන්වන්නේ. ඒ සියල්ලම නිවනට පිවිසීමේ දොරටු බැවින් සියල්ලම සරුවක්ඥන් වහන්සේ දේශනා කළ නිවන් මඟක් බව අපි කරුණාවෙන් පිළිගන්නට ඕන. මම හිතනවා පැහැදිලි කියලා අපේ සම්සංගේ විස්තරය සමන්තර මහත්මයාට සතුටු වෙන්නට පුළුවන්. තමන්ගේ පංචස්කන්ධය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම ඒකායන මාර්ගය තමයි මේ සත්‍ය සත්‍යපට්ඨානය විස්තර කරලා තිබෙන්නේ. අපි ඊළඟ අවස්ථාව ලබා දෙන්නම් ඔබේ නම කියලා ප්‍රශ්නය අහන්න. කතා කරන්න ඔබේ ප්‍රශ්නේ අහන්න. අපිට ඇහෙනවා ඔබ කතා කරන්න. කතා කරේ තංගල්ලි වන්නිකම කියලා එනේ මේ අපිට මේ අරියදන්ව නායක ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න ඕන ප්‍රථම ඥානයේ ඉඳලා චතුර්ථ ඥානය දක්වා ඔබ වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කර දෙනවා නම් විකාග අපේ තුර කලකනවා ඊළඟට මේ ප්‍රථම ඥානයේ තියෙනවා මේ විතක්ක ਵਿਚාර කියලා අවස්ථා දෙකක් ඒක මම හිතන විදිහට ඉතක්ක කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේ ගාථාවකට පළවෙනි සැරේ ශබ්ද කරනකොට එන සංඥාව විතක්ක වශයෙන්ුත් විචාර වශයෙන් ඒකේ නින්නාදය ලෝකාරය විචාර වශයෙන්ුත් අපි ඉගෙනගෙන තියෙනවා තවත් කියනවා නම් ඒ අරමුණට හිත යොමු කිරීම විතක්ක අරමුණේ හිත පිරිමැදීම විචාර කියලා මේ වන්නිකම් මහත්මයා අපි අපේ හාමුදුරන්ගෙන් අහගමු නේද ඒක වඩා හොඳයි නේද එහෙම තෙරුවන් සරණයි. සැබවින්ම මේ ධ්‍යාන වැඩිම ගැන බොහෝ දෙනා අහන්න කැමතියි. ඒ ධ්‍යාන වැඩිවීමට බොහෝ දෙනා බයයි. නමුත් ඒක අපි අනුපිළිවෙලින් වඩන හැටි ගැන ප්‍රගුණ කරගන්නට ඕන. ඒ සඳහා සුදුසු උපදේශ දැන් අද කාලේ යාදෙන ස්ථාන තියෙනවා. මෙහිදී ප්‍රථම ධානයේ සිට චතුර්ථ ධානය දක්වා ධාන වැඩෙන ක්‍රමයේ විස්තර කරන්න අපට පැය ගාණක් ඕන. නමුත් මේ කෙටියෙන් කියනවා දැන් යම්කිසි කෙනෙක් ආනාපාන සතියේ හෝ මෛත්‍රී කරුණා මුදිතා භාවනාවක් හෝ කසින භාවනාවක් හෝ වඩලා ඊළඟ ධ්‍යාන උපදවන්න කැමති නම් එයින් ප්‍රථම ධ්‍යානෙ ලබාගත් කෙනෙකුගේ සංකාණයේ ධ්‍යානාංග පහක් තියෙනවා. විතර්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියලා. එතකොට මේ විතර්කය කියන්නේ ඇත්තට අර යම්කිසි ගන්ටාරයකට ගහනවා වගේ නිදසුනක් කළාට මේක සිතේ පවත්නා වූ චෛසික ධර්මයක්. එහි ලක්ෂණය කියන්නේ අභිනිරෝපණ ලක්ෂණය. ඒ කියන්නේ ඒ භාවනා අරමුණට හිත නම් වෙනවා. විචාරය කියන්නේ භාවනා අරමුණේ සිත හසුරුවනවා. ප්‍රීතිය කියන්නේ භාවනා අරමුණේ සිත පිනවනවා. සුඛය කියන්නේ භාවනා අරමුණේ තුලින් සිත ගත සංසවනවා. මේ වගේම ඒකාග්‍රතාව කියන්නේ භාවනා අරමුණෙන් ප්‍රතිභාග අරමුණෙන් පිට නොයන හැටියට හිත තන්පත් කරනවා. මේ කියන ලක්ෂණ පහ තමයි මේ ධානාංග නමින් හඳුන්වන්නේ ඡයසුක ධර්ම පහ. ඒ ඡයසුක ධර්ම පහෙන් දැන් ප්‍රථම ධ්‍යාන ලබාගත් කෙනෙකු ඒක පස් ආකාරයකින් වශී කරනවා. සිය දහස් වර සමවදිමින්. ආවර්ජන වසීතා සමාපජ්ජන වසීතා අදිත්‍යාන වසීතා උත්තාන වසීතා පච්චවේකන වසීතා කියලා වසීතා ක්‍රම පහකින් ප්‍රගුණ කරගෙන ඕනම ඉරියව්වක ඕනම වෙලාවක ඕනම වෙලාවක් තරම් මේ භාවනාව සමාධියෙන් ධ්‍යාන සමාධියෙන් පුළුවන් වුණාන් පස්සේ තමයි දෙවෙනි ධානයට යන්නේ. දෙවෙනි ධානයට යන්න පළවෙනි ධානය සම්මයදිලා ඉන්නේ ගිලා එහි තියෙන ධානාංග සම්මර්ෂණය කරලා විතරක ਵਿਚාර දෙකේ ඕලාරිකත්වයත් ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තුනේ සාන්ත බවත් ආවර්ජනා කරලා දෙවෙනි ධානය උපදවනවා. ඒකත් පස් ආකාරයකින් වශී කරලා ඒ සෑහීමටපත් වුණාට පස්සේ ඒ ධානාංග බලලා ප්‍රීතිය ඕලාරිකත්වයේ සලකලා සුඛ ඒකාග්‍රතාව දෙක සහිත තුන්වෙනි ධානයටපත් වෙනවා. එහිදී තුන්වෙනි ධානයත් නිසි හැටියට පස් ආකාරයකින් වසී කරගෙන ඒ සුඛ වේදනාවේ තියෙන අවදාරිකත්වය සෙමේ මෙනෙහි කරලා උපේක්ඛා ඒකාග්‍රතාව දෙකේ සාන්තභාව මෙනෙහි කරමින් චතුර්ථ ධානය සමාදිනවා. ඉතින් මේ වචනේ මේ කිව්වට මේක බොහොම ගැඹීර තත්ත්වයක්. අපි ආරාධනා කරන මේ තරම් ගවේෂණය කරන පින්නතුන් මේ සම්බන්ධ ප්‍රගුණ කරගත් නිසි කෘතාස්ත කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරමින් මේ ධ්‍යාන වඩන්න පෙළඹෙත්වා යොමු වෙත්වා කියලා මම ආරාධනා කරනවා. මම හිතන්නේ තාම ප්‍රමාණවත් පිළිතුරක් අපේ හන්තරෙන් ලැබුණා. අපි ඊළඟ අපේ හිතවතට අවස්ථාව ලබා දෙමු. ඔබේ නම කියලා ප්‍රශ්නය අහන්න. අවසරයි අපි හාමුදුරනේ මම පහළ මාපටිගමෙන් සුසිලා නන්දිනී කතා කරන්නේ. හාමුදුරනේ මම හැම වෙලාවෙම මෙහි කරනවා ශනියක් පාසා කැඩි කැඩි බිනි බිනි වෙනස් වන නාම රූප සමුදායක් මිස මමයේ මාගේ කියලා පුජ්‍යලයක් නොමැති බව මම මුලින් විශ්වාස කරනවා. ඒ වගේම ශලායතන වලින් අප ගන්නා අරමුණු වල ගැටීම නිසා වේදනාව හටගන්නා බවත් මට වැටහෙනවා. ඒ නිසා මම ගොක් වෙලාවට අරමුණු හා නොගැටී සිටීමට වෑයම් කරනවා. ඒ තාමතුරට ඒක මුගක් අපහසුයි. ඒ වගේම කෙනෙක් ගෙන් යම් කිසි වරදක් හරි නැත්නම් මට කිසියම් මේ රිදවීමක් ඇති වුණාම මට ලොකු දුකක් වේදනාවක් දැනෙනවා. ඒ වෙලාවට මම හිතන්න වෙහෙසෙනවා ඇයි මම මාගේ කියලා කුජලෙක් නැත්නම් කෙනෙක් නැත්නම් මම ඇයි මේ වගේ වේදනාවක් ඇති කරගන්නේ කියලා. ඉතින් මම ඔබ වහන්සේගෙන් අහන්නේ මා තුළ මේ පවතින්නේ සක්කාය දිට්ඨියද? ඒ සක්කාය දිට්ඨිය නැති කර ගැනීමට මම කල යුත්තේ කුමක්ද කියන එකයි මගේ ගැටලුව වෙන්නේ. ඉතින් හාමුදුරනේ මම ඊට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ අපේ හඳුනේ මේ ප්‍රශ්න මාලාවෙන් හොඳම ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් ඇහුවේ මේ මමයේ මාගේ කියන தત્ත්වේ නැති කරගත්තොත් තමයි මේ භාවනාවේ උත්තරීතර ප්‍රතිඵල ලැබෙන්නේ. අපේ සුසිලන්දනි මහත්මියට Uh, මේ ගැටලුව විසඳ ගන්න අපේ අන්තරෝ උදව්වක් කරන්න. දරුවන් සරණයි. සැබවින්ම බෞද්ධයෙකු විසින් කළ යුතු උසස් මාර්ගය තමයි මම මාංගය කියන මේ හැඟීම දුරු කරන හැටියට හිතේ නුවණ දියුණු කිරීම. ඒකාර දසනාථකර ධර්මයන්ගෙන් දහවැන්න වෙනවා. එතකොට මෙහිදී සලකා ගන්නට ඕනේ දැන් අපේ බොහෝ බෞද්ධයෝ ওই විදිහට භාවනා කරනවා. ඒ භාවනා කිරීම අපි හඳුන්වනවා යෝනිසෝ මනසිකාර්යය කියලා. සැබෑ භාවනාව නොවේ. යෝනිසෝ මනසිකාර්ය කියන්නේ අපි අහලා තියෙනවා සුතමේ වශයෙන් මේ නාම රූප දෙකක් ස්කන්ධ පහක් ආයතන 12ක් ධාතු 18ක් නේ කියලා මේ විදිහට අපි දන්නවා අහලා. ඒ අහලා තියෙන නිසා හිතනවා මම මාගේ කියලා දෙයක් නැහැ මෙතන ඇති වෙන්නේ නැති වෙන නාම රූප දෙකක් කියලා අපි හිතනවා කියනවා. සැබවින්ම ඒක යෝනිසෝ මනසිකාර්යයයි. ඒක සම්පූර්ණයෙන් විපස්සනාට බැස ගැනීමක් නොව විපස්සනාව ගැන වටහා ගැනීමක්. ඒක නිසා එතෙන්දී ඒ විදිහට හිතාගෙන ඉන්න අතරත තමන්ගේ හිතට ගතට නොගැලපෙන දෙයක් කෙනකොට එයින් හිතේ වේදනාවක් එන්නේ සැබවින් විපස්සනාවට බැසගෙන නැති නිසායි. එනිසා අපි ආරාධනා කරන එවැනි පින්නතුන්ගේ යෝනිසෝ මනසිකාරය බොහොම හොඳයි. ඒ යෝනිසෝ මනසිකාරය දිනු කටයුතුයි. ඒ කියන්නේ හැම දෙයක් ගැනම යථා තත්ත්වය ගැන හිතා බැලීම. ඊට පස්සේ තමා කැමති නම් ඒ නිසසේ ප්‍රයෝජන ගැනීමට නම් සක්පාදිට්ඨිය ආදී මේ ditthිගත සිත් නූපදවනු පිණිස නම් කල යුතු වන්නේ චිත්තේකාග්‍රතාව උපදවාගෙන නිසසේ අර නාම රූප ධර්මයන් නුවණින් දකින්න කියන්නේ විපස්සනා ඥාන ආලෝකයෙන් දකින්න පුරුදු වෙන්නට ඕනේ. එසේ පුරුදු වීමේදී ditthi visuddhi කියන ඔය නාම රූප පරිච්ඡේද ඥානය ලැබෙනකොට තමයි සක්කා දිට්ඨිය යටපත් වෙන්නේ ප්‍රහාණය වීම නෙමෙයි තදංග වශයෙන් යටපත් වෙනවා ප්‍රහාණය වෙන්නේ සෝවාන් මාර්ගයටපත් වෙන කොටයි එතකම් මේක බලපානවා එනිසා අපි කරුණාවෙන් ආරාධනා කරනවා දැනට තියෙන වැටහීම බොහෝම වැදගත් ඉදිරියට තව හිතේ සමාධියක් වැඩි දියුණු කරමින් ගැඹුරට නාම රූප පරිච්ඡේද ඥාන උපදවා ගැනීම සඳහා උත්සාහවන්ත වෙත්වා කියලා මම ආරාධනා කරනවා. එහෙමයි අපි හඳුන්නේ. සමාජයේ අපි ජීවත් වෙනකොට අටලෝ දහම කියලා හොඳ නරක දෙකම අපිට මුණ දෙන්න වෙනවා. ප්‍රශංසා කරනවට අපි කැමති වගේම නිඳා කරනවට අකමැති. මේ දෙක සමව හිතන්න පුළුවන් තරමට Tamange අත්දැකීම් බවට පත් කරගන්න පුළුවන් නම් භාවනාවට පෙරම Tamanට පුළුවන්කමක් වෙනවා මේ වයින් මානසික සුවයක් ලබා ගන්න. ඒවා ඉවසීමෙන් ආත්ම ශක්තියෙන් ලබාගත යුතු දේවල්. එහි පිටලා භාවනාව දිනු කර ගැනීම වඩාත් පහසු වෙන්න පුළුවන්. ඇත්ත. එහෙමයි. අපි අපේ ඊළඟ අසන්නට අවස්ථාව ලබා දෙමු. කතා කරන්න ඔබේ නම කියලා ප්‍රශ්නය අහන්න. අයගම විල්සන් කතා කරන්නේ ආන්දරේ මට දැනගන්න ඕන මේ භාවනා ගැනීමකින් තොරව ආගස්ථානික මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් නිවන් දකින්න බැරිද කියලා. මට අන්නේක පොඩ්ඩක් ඉස්සර කරගන්න පුළුවන් නම් මොකද භාවනා කිරීමේදී සරව ආර්යශ්‍රාන්ති මාර්ගය ඔස්සේ මේ ගමන් කරලා ඒ විදිහට ප්‍රතිපත්ති කිරීමෙන් නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා එකක් මම අහලා තියෙනවා. මම හිතන්නේ විල්සන් මහත්මයාගේ ගැටලුව පැහැදිලි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා කොච්චර තියෙනවද කියලා අපිට අපේ හම්බුරන්ගෙන් දැනගන්න පුළුවන්. ඇත්ත වශයෙන් ඒ සම්බන්ධව අපි පැහැදිලි කළ යුතු මෙහෙමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර භාවනාවක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේම භාවනාවයි. ඒ කියන්නේ ප්‍රඥා භාවනා පළමුවෙන් සීලය භාවනා වශයෙන් වඩනවා. සමාධිය භාවනා වශයෙන් වඩනවා. ප්‍රඥා භාවනා වශයෙන් වඩනවා. ඒ සඳහා වාඩි වෙලා ඉන්න කියන කතාව නෙමෙයි මෙතන කියන්නේ. සිව් ඉරියව්වේම තමන් නිින්දෙන් නැති නිදාගත්තේ නැති අවදීන් එන හැම විටම මේ කියන්නේ ಗುಣධර්ම ටික හරියට වැඩෙනවා නම් එයින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. භාවනාව <clears throat> වශයෙන් වඩිය යුතු වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒක අමුතුවෙන් භාවනා වෙනයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනයි කිව්වොත් ඒක ධර්මයේ නොවේ. එනිසා භාවනාව වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නමින් කියවෙන දේ අපේ ලෞකික ඔය කියනවා මේ විසුද්ධි හයක් එනවා ලෞකික වශයෙන්. ඔය සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි ආදී වශයෙන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය දක්වා ඒ හැම එකකින්ම කෙරෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩි දියුණු වීමයි. මන් නිදසුනක් කියනවා දැන් අපි නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස කියනකොට අපේ සිතේ කුසල චිත්ත වීති රාශියක් පහළ වෙනවා. ඒ සියල්ල අරමුණු කරගෙන තියෙන්නේ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒකාන්තයෙන් සත්‍ය වූ විද්‍යමාන වූ ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ කෙරෙහි අපේ සිතේ පහළ වෙන ආબોධය සම්මාදිට්ඨියයි. ඒ කියන්නේ අමෝහචෛසිකය. ඒ වගේ මෙහි තියෙනවා අපේ සිත උනන්දු කරන විතරකය. ඒක සම්මා සංකල්පනාවයි. එහෙම ඒ සිත්වල තියෙනවා උත්සාහය. ඒක සම්මා වායාමයයි. ඒ নমස්කාරය කියන වෙලාවේ අපේ කුසල සිහිය තියෙනවා. ඒක සම්මා සතියයි. ඒ වගේ මේ මොහොතේදී එම අරමුණේ අපේ හිත තන්පත්ක තියෙනවා. ඒක සම්මා සමාධියයි. වචනින් කියනවා නම් සම්මා වාචා මාර්ගාංගයක් වෙනවා. දොහොත්නංගා වදිනකොට සම්මා කම්මන්තයක් වෙනවා. ඒ වගේ මේ මොහොතේ පිරිසුදු සිතින් නිසා සම්මා ආජීවයක් වෙනවා. බලන්න කොච්චරද নমස්කාර කරනකොටත් අපේ සිතේ වැඩෙන්නේ ආර්ය ශ්‍රේණික මාර්ගික භාවනාවක්. එනිසා මේ භාවනාවයි ආර්ය ශ්‍රේණික මාර්ගය දෙකක් නොව එකක් බව අපි කරුණාවෙන් මතක් කරනවා. එහෙමයි. ඊටාම සරල බෙදීමක් තියෙනවානේ සීල සමාධි ප්‍රඥා කියලා. ඉතින් භාවනා මාර්ගයේ නිවන් මාර්ගයේ සීල සමාධි ප්‍රඥා ඇතිට ගන්නකොට ඒ අංග තුන අන්තර්ගත වෙලා තිබෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. අද උදේ ඉඳලම කතා කරලා ටිකක් කතා කරන්න අපහසුකම් තියෙද්දි මේ අමුතු කටහඬකින් මම කතා කරන්නේ. ඒ වුණත් අපි අපේ සාමාන්‍යසගේ සාකච්ඡාව හොඳින් කරගෙන යන්න උත්සාහ කරමු. අපි ඊළඟ අසන්නා බලාපොරොත්තු වෙන අපෙන් අවස්ථාවක් ඔබේ නම කියලා ප්‍රශ්නය අහන්න කෙටියෙන්. මම මේ පාරේ පාරේ අනිවාර්යයෙන්ම ගබ්ල දුරදාස. මට ඒක ලවරේ අපේ ස්වාමීන් වහන්සේ කැමතියි දැන් රහත් වීම සඳහා භාවනා කරන්න අදලේ පෙර පිංචිදි වේකේ නේද පෙර පොදු සිවේකේ නේද දෙක එක ප්‍රශ්නයක් සමහර කියනවා මට එනවා දිනවල රහත් වෙන්න මේව පෙර තින්නවලට නෑ පාරමී කරන අවශ්‍ය නෑ කියලා ඒක එක අනිත් එක මේ සමහර මුස්ලිම්වන්ලා ප්‍රකාශ කරනවානේ පිප්පල්දා කුසල් ලකුසල් මේ දෙකම එකයි මේ ඔක්කොම මේකනම් විස්තර කරන්න දෙන හැටි දෙවිවන්ව අපරණ කරලා එපමණයි බලපස්සේ. සුගතස් මහත්මයාගේ ප්‍රශ්න දෙකක් තියෙනවා. අපේ හන්දරේ පළවෙනි ප්‍රශ්නේ අද අපේ සාකච්ඡාවට අදාළයි. රහත් වීමට පෙර පින් අවශ්‍යද නැද්ද? කෙටියෙන් පැහැදිලි කිරීමක්. පෙරවන් සරණයි පෙර පින් කියන්නේ එතකොට මේ සංසාරයේදී අපි සමාත කල්ප ගණන් සිත දියුණු කරගන්නාද බෝධිපාක් ධර්මයන් ඇති බවයි. බෝධිපාක් ධර්මයන් පුරාණයක් නම් පෙර જાති જાතින් හිදී මේ ජීවිතය අපි කොච්චර මහන්සි ගත්තත් මාර්ගඵල ලැබෙන්නේ නැති බව අපට පැහැදිලියි. සමාරියට කියනවා මේ සතරපද ගාථාවක් තරම් කෙටි බණක් ඇසූ පමණින් රහත් වෙලා තියනා නේද? ඒ මොහොතේම තිසරණේ පිහිටියේ නැහැ, පන්සිල් පිහිටියේ නැහැ. කොහොමද රහත් උනේ කියලා අහනවා. සැබවින්ම ඒ ඇත්තෝ කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන් ඈත සිටන් තමන්ගේ සිතේ බෝධිපාක්ෂික ධර්ම සංඛ්‍යාත පාරමී කුසල් පාරමී පිං වැඩි දියුණු කරගෙන ආපු පිරිසයි ඒ වගේ සුළු මොහොතකදී මාර්ගඵල ලබන්නේ. එනිසා අප විසින් කළ යුතු වන්නේ අදාද රහත් වෙන්න ඕනි කියන ප්‍රතිඵලය ගැන උත්සාහවන්ත වීම නෙමෙයි යම් මාර්ගයක් අනුගමනය කිරීමෙන්ද රහත් වෙන්නේ ඒ මාර්ගයේ ප්‍රතිපදාව පුරුදු කර ගැනීමයි ඒක නිසා මේ අද කාලේ රහත් වෙන්න පෙරපින් අවශ්‍ය නැහැ කිව්වොත් ඒක වැරදි ඒ කියන්නේ පෙරපිනි කියන්නේ සසරදී පුරුදු කර ගන්නා ලද පාරමී සංඛ්‍යාත කුසල ධර්මයන්. අපි ඒක බෝධිපාක්ෂික ධර්ම කියලා හඳුන්වනවා. පාරමී කියන්නේ ඒ ධර්ම සම්භාරයමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ඒ අන්තර්ගත ධර්මයයි. එනිසා පූර්ව ಜಾති જાතියෙන්ෙදී ඒ උසස් කුසල්, ඒ කියන්නේ විවට්ඨ ගාමිනී කුසල් කියලා වට කියන්නේ. විවට්ඨ ගාමිනී කියන්නේ නිවන් පිණිස රැස් කරගන්න කුසල්. ඒවා සසරදී භාවිතා කළ සිත දියුණු කරමින් අයටයි මේ ජීවිතයේ අරිහත්ත්වය සාක්ෂාත් වෙන්නේ. එහෙම අපේ හන්සේ දෙවෙනි ප්‍රශ්නේ සුගදාස් මහත්මයාගේ මං කෙටි පිළිතුරක් දෙන්න බලාපොරොත්තු වෙනවා සරල ගැටලුවක් නිසා. පින්පාව් සහ කුසල කුසල් එකක්ද කියලා නැහැ දෙකක්. පින් කියන්නේ හොඳ වැඩ, චාරිත්‍ර ධර්ම, චාරිත්‍ර සීලය කියලා අපිට වින් කරලා තිබෙන්නේ. ඒ පුණ්‍ය කර්ම කටයුතු වලදී කුසල් කියලා කියන්නේ අකුසල් වලින් වළකින විට මානසිකව අපේ චිත්ත සංතානයේ ඇති වෙන විරති ශක්තිය. ඒ නිසා මේ දෙක එකට යන්නට ඕනේ. විරතියෙන් පමණක් යමක් කරෙන්නේ නැහැ. චාරිත්‍රයෙන් පමණක් යමක් කරෙන්නේ නැහැ. පවෙන් වළකිනකොට පුණ්‍ය පක්ෂයේ සමර්ධනය කරන්නට ඕනේ. එතකොට අර විරමණය සමග අධ්‍යාත්මික ශක්තිය වැඩෙනවා, සීලය අංග සම්පූර්ණ වෙනවා. මේ සරල ගැටලුව මම හිතන්නේ මීට වඩා විස්තර කළ යුතු නෑ. මහාචාර්යතුමාට මම ඒ ගැන මගේ හැඟීම දෙන්නට ඕනයි. ඒ මොකද මේක වැදගත් සාකච්ඡාවක්. මොකද මගෙන් බොහෝ දෙනෙක් මේ ගැන ප්‍රශ්න කරනවා. මේ ඉස්සෙල්ලත් ගුවන් විදුලියේදී මගෙන් ඕක අහලා මම උත්තර දීලා තියෙන ඔය අනිත් පැත්ත. මට මතකයි උත්තරේ අභිධර්මයේදී තියෙන්නේ කුසල චේතනාව නිසා පුණ්‍ය චේතනාව. ඒක මෙහෙමයි ගණන් ගන්න ඕනේ. දැන් අපි පුණ්‍ය කියන වචනයයි කුසල කියන වචනයයි විග්‍රහ කරන්නේ කොහොමද? හදයන් කුණාපීතිය පුඤ්ඤං චිත්තසංතානේ පවිත්‍ර කරන්නේ නොයි පින නම් වේ. කුස සංඛාතේ පාපකේ අකුසලයේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්දං සෙන්තේති කුසලා. සිතේ අකුසල නැසන්නේ කුසලේ. එතකොට මේක එකම සිතක පෙරපසු නොවි සිදුවෙන ක්‍රියාකාරී දෙකක්. නිදසුනක් මම කියන්නම් මේක ආරම්භය මම දන්න නිසා. ඒ කියන්නේ බොහෝම උගත් බහුසුරත අපේ ලොකු හාමුදුරු කෙනෙක් තමයි මේක දෙකක් කියලා හඳුන්වන්නේ. උන්වහන්සේගේ ධම්සභා මණ්ඩපයේදී මම මේක කිව්වා. උන්වහන්සේ තිස සරල කිව්වා ඒක නෙන්නම් කියලා. ඉතින් මේකේ විදසුන් කෙලෙ මෙහෙමයි. මම පහනක් දැල්වනවා අඳුරු කාමරයක. මේ පහන දැල්වීමේදී කරුණු දෙකක් එකවර සිද්ධ වෙනවා. අඳුර නැසීමයි එළියේ පැතිරීමයි. අඳුර නැසෙන අර්ථයෙන් මේ පහනට අපි කියනවා තමු නුදං, තමදං සිහි කියලා. එළියේ පැතිරෙන අර්ථයෙන් මේකට කියනවා දීපෝ, කදීපෝ, පජ්ජෝතු. සිංහලෙන් පහන කියන්නේ ඒ එළියේ පැතිරෙන අර්ථයෙන්. එතකොට මේ ක්‍රියාකාරී දෙක එක සිතකින් සිද්ධ වුනේ. එතකොට දැන් මෙහිදී මම විග්‍රහ කරන අර්ථය මේකයි. සංසාර කියන්නේ මේ දිව්‍ය මානුෂාගේ සසර සැපේ පතලා කරන යහපත් දෙයක් කියනනම් ඒකට කියනවා වට්ටගාමිනී පින වට්ටගාමිනී කුසලයේ නිර්වාණය සඳහා කෙලසුන් නැසා මඟඵල නිවන් සුව ලබනු පිණිස කරන දේට කියනවා විවක්කගාමිනී කුසල් විවක්කගාමිනී පින කියලා. ඒ නිසා දෙකම එක වචනෙන් එකම කාරණේ වචන දෙකෙන් හඳුන්වන්නට පුළුවනි. ඉතින් ඒක මගේ පිළිගැනීමයි මම ඒක ග්‍රන්ථ පරිහරණයෙන් ලබාගත් අර්ථ විවරණයයි. ඒ ගැන දැන් අද බොහෝ දේශකයන් වහන්සේලා මේක දෙකක් හැටියට කියන බවන් අහලා තියෙනවා. හරිම අර අර වචන දෙකම තමයි ඉතින් වට්ටගාමිනී සංසාර පාක්ෂික පුණ්‍යද විවට්ටගාමිනී නිර්වාණ පාක්ෂික කුසලයේ කියලා තමයි මේක බොහෝ විට පැහැදිලි කරන්නේ. ඔව් නමුත් මේ පින කියන එක දෙකටමයි තියෙන්නේ. එහෙමයි. අපි සුගතදාස මහත්මයාගේ ගැටලු හොඳට සාකච්ඡා වුණා කියලා මම සතුටු වෙනවා. ඊළඟ අවස්ථාව ලබා දෙන්නම් කරුණාකර ප්‍රශ්න අහන්න ගෙටි. ඔබේ නම කියලා ප්‍රශ්න අහන්න. මම මම කරුණාරත්න මේ දෙයෙන් මට ප්‍රශ්න කරන්න හම්බුනේ. මේ මම මේ විද්‍යාපාය කලින් භාවනා මධ්‍යස්ථානික භාවනා කියන්නේ භාවනා කරනවා කියලා. ඉතින් මගේ ආදිතක ගිහින් එතෙන්දී මම මේ භාවනාවට වාඩි වුණා මේ වාඩි වෙලා යනකොට ඒ දුර පිළිදෙන යන්නේ කිව්වා. ඉතින් මම හිතුවා මෙතන Потому ඒ උනා ඒ උතුමන් වහන්සේට දෙවියන්ගෙන් බුදුරජාණන් වහන්සේ දැනුණා ආලෝකයක් තිබෙනවා. ඉතින් ඕනෙන් මාත් මාත් පිටවල ආලෝකයක් වත් වෙලා ආවිදින් මම දැවිලියෙන් සමාචාරාත්මක. ඒුදා තිබෙන්නේ. ඉතින් ඊට පස්සේ ඊළඟට මම භාවනාවට වාඩිලා පන්තිලේ වරගෙන වාඩිලා උතුමන් කිව්වේ ඒක ඉලක්කයට උතුමන්ගේ නම දිහා බලන්න ඉන්නේ කියලා. ඉතින් ඒ විදිහට මම ඒ කිව්ව විදිහට හිටියා. ඒකට එන්නාගේ දෙයක් තුනක් වගේ. එනකොට මේ උපකාරක මට නිකන් ආලෝකයක් වගේ ඇවිල්ලා ඒක පාටම නැල්ලා නැල්ලා වගේ නිකන් අර ගොඩාක් වේදනාවකින් මේ මේ වෙලාවේ පුදු වේදනාවකින් මේක මරණය කරනවා යන හැදෙන්නේ මේ වෙලාවේ නපු සිතම්ගේ කයින් ආයෙලා නම් කිසුමුදේ වගේ ආයෙලා ඔබ පොඩට කිහිල්ලෙලා ඒ ඊට පස්සේ කරපු හැම දෙයක්ම හදේස්පා පොඩි කාර්යයක් තුන මම බලාගෙන හිටියා ඒ බලාගෙන පාතියෙන් කියන්නේ නෙමෙයි මම මානසික කියලා මම හිතේ මම එතෙන්ම කන්න හිතේ කියන්නේ මේකේ කරුණාකරලා ඔබේ ගැටලුව ඉදිරිපත් කරනවා නම් අපිට ලොකු උදව්වක්. මේ මොකක්ද බාලාතුරු මොකක්ද සිදුනේ කියලා මම හිතලා ගැටලුව. අපේ සයන්නාන්සේකට පැහැදිලි පිළිතුරක් දෙන්න කෙටි. භාවනා කරනකොටත් භාවනා නොකරන වෙලාවෙදී අපේ සිත නොයෙක් නොයෙක් අරමුණු ගන්නවා. භාවනා කිරීමේදී විශේෂයෙන් අරමුණු ගන්නවා මොකද නිසංසල වෙලාවක් නිසා. ඒ වෙලාවේ සමහරු කියනවා මේ සිත අහසේ ගමන් කළා මනෝකාය අහසේ ගමන් කළා මේ විදිහට බලන් හිටියයි කියලා. ඇත්ත වශයෙන් ඒක සිතින් අරමුණු ගැනීමක් විනා සිත ගමන් කිරීමක් නැහැ. අර දුරංගමං ඒකචරං කියන බුද්ධ වචනේ හඳුන්වන තැන කියනවා මේ සිතට කෙසඟක්වත් යා නොහැකි කියලා. ඒ තරම් සිත මේ හෘද වස්තුව ඇසුරු කරගෙන උපදෙමින් බින්දෙමින් පවතින අසුරුසනක් ගන්න කෙටි කාලය තුළ සිත කෝටි ලක්ෂයක් වාර බිඳෙනවා. ඒ බිඳෙන හිතකට ගමන් කරන්න පුළුවන්කමක් නැහැ අනාත්ම නිසා. ඒ නිසා දැන් මේ භාවනා කරද්දී හිතේ පහළ වුණේ තමන්ගේ සිත අඩනින්දට වැටුණා. ඒ අඩනින්දේදී ඔකට කියන සමාධිමින්ද කියලා. ඇඟේ කිසි වෙනසක් නැහැ, කිරා වැටෙන්නේත් නැහැ. නමුත් ඒ වෙලාවේ අඩනින්දක් සමාන හිතේ පැවැත්මක් නිසා ওই විදිහ අරමුණු සිදු වෙන බව අපි හොඳින් දන්නවා. ඒ නිසා ඒක සැක කරන්න දෙයක් නැහැ. ඒකේ 아무තින් මේ මේ ධ්‍යාන ලාභයක්වත් විපස්සනා ඥාන ලාභයක්වත් නෙමේ සිහිය මන්ද භාවයටපත් වීමෙන් ඇති වෙච්ච මනස මානසික වශයෙන් අරමුණු ගැනීම. එහෙමයි අපි හඳුන්නේ දැන් තව එක ප්‍රශ්නයකට අපිට සාකච්ඡා කරන්න කාලය තියෙනවා ඊට පස්සේ කටයුතු දෙකක් තිබෙන නිසා අපි අපේ ඊළඟ ශ්‍රාවකයාට අවස්ථාව ලබා දෙමු. ඔබේ නම කියලා ප්‍රශ්නය අහන්න. මාර්ගයට අනුතුරුව ඵලසිත. එතකොට මෙතනදී මාර්ගයට අනුතුරුව ඵලසිත නම් මම ඇත්තටම බණහන්වට ලැබුණේ නෑ මම මේ කැමේ විතරාවේ මාර්ගයට අනුතුරුව ඵලසිත නම් පුද්ගලයෝ අට දිනක් ගැන සඳහන් වෙනවා. එතකොට මෙතනදී අට පුරුදු පුද්ගලයා කියලා කියන්නේ මාර්ගයට අනුතුරුව ඵලසිත නම් ඒ අතකින් එක්කෙන්නේ කොහොමද ඒක එක අනිත් එක පළවෙනි සෝවාන් මාර්ගයට අනතුරුව සකුදාගාමි මාර්ගයේ ආරම්භයේද එහෙම නැත්නම් මාර්ගයට පුරවින්න පුද්ගලෙක් කියන කරුණා කරන තේරුම කරන්නේ. මම හිතනවා ජයසිංහ මහත්මයාගේ ගැටලුවට අපිට බොහොම සුළු වෙලාවක් තියෙන අපි හැමෝටම කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න. අත්වාසයෙන් අෂ්ටාරි කුජල මහා සංඝ රත්නය කියලා අපි හඳුන්වනවා. මුලින් සඳහන් කළාසේම මාර්ග චිත්තේ එක චිත්තක්ෂණයයි ඊට අනතුරුව මාර්ගානන්තර ඵලසිතේ පහළ වෙනවාමයි මෙහිදී සඳහන් කරනවා අර මාර්ගයේ සඳහා පිළිපන්න පුද්ගලයෙකුට දානයක් දීම මාර්ගස්ථයට දාන දීම කියලා හඳුන්වන අපේ අර්ථ කතාවල දේශනා පාළියේ තියෙනවා එහිදී හැඳින්වෙනවා මෙන්න මේ පිළිතුර ඒ කියන්නේ යම්කිසි ඊ타ත්ම මාර්ගඵල ලබන්න සමීපව විපස්සනා වඩන ස්වාමින් වහන්සේ කෙනෙක් යම්කිසි පින්දපාත චර්යාවක වැඩියා. ගෙමිදෙලකට පෙනී හිටියා. උන්වහන්සේ තව සෝවාන් වුණේ නැහැ. මිනිස්සු ඇවිල්ලා උන්වහන්සේට දාන දෙන්න සූදානම් වෙනවා. ඒ සූදානම් වෙන අතරේ දාන දෙන්න ඉස්සර උන්වහන්සේ සෝවාන් මාර්ගයටයි ඵලයටයි දෙකටපත් වෙනවා. නමුත් උන්වහන්සේ පෙනී හිටියේ දානේ පිළිගන්න පෙනී හිටියේ මාර්ගය ලබන්න ඵලය ලබන්න ඉස්සර වෙලා. ඒ නිසා ඉරියව් මාරු කරනකොට උන්වහන්සේ සෝවාන් වෙලා ඉරියව් මාරු නොකරපු නිසායි මොහොතේ උන්වහන්සේ කියන මාර්ගස්ත්‍යයට දාන දීම කියලා. එහෙමයි අපේ හන්දරනේ මේ ප්‍රමාණයෙන් අපිට නතර කරන්න වෙන සාකච්ඡාව අද්දරනේ. විශේෂයෙන් අද මේ ධර්ම දේශනය ධර්ම සාකච්ඡාවත් තුළින් ජනිත කරගන්නාද ධර්ම ශක්තිය කුසල ශක්තිය වසර 16කට පෙර අපාත්‍ය වදාළ කෝට්ටේසි දේවානන්ද ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා පිණිස අපි පිරිනමනවා අද මෙතෙක් වේලා සිදු කරගන්නා ධර්ම දානමේ කුසලයෙන් එම පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමින් වහන්සේ සසර වසනතුරු සුගති සම්පත් විඳ කෙලවර ලෝතුරා බුදු වෙත්වා කියලා අපි පින් පමුණුවනවා. එහෙමයි. අපිට මේ අගනහසා ගච්ඡාව සහ ධර්ම දේශනාව ලබා දුන්න ආගුණී අරිදම්ම හිමිපාණන් වහන්සේටත් මෙතෙක් මීට සවන් දීලා පින් රැස් කරගත්ත ඔබ හැම දිනටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපේ ධර්ම සාකච්ඡා මේ නිම කරමු